එහෙමයි ස්වාමින් වහන්ස ඒත් එක්කම දෙවෙනි ප්‍රශ්නයක් මේකටම සම්බන්ධයි විශේෂයෙන්ම ඊයේ පෙරේදා ඇතිවෙච්ච විශේෂම දෙයක් තමයි අපේ ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් කියන විදිහට ලේසල් වීමක් නැතිව කියන විදිහට නමුත් සම්පූර්ණයෙන්ම නෙමෙයි විරෝධයක් පාලා ඒ එක පාලකෙක් අයින් කරන්න පුළුවන් වුණා. දැන් එතෙන්දි දැක්ක දෙයක් තමයි විරෝධය කියන දේ උනත් ලේසිලෙව්වේ නැතත් බොහොම ආවේගකාරී විදිහට ගැටෙන ස්වභාවයකින් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි මුළු මහත් ජනතාවක්ම තමන්ගේ සිත්වල දේශය වෛරය බොහොම ඇති කරගත්ත බව ජනමාධ්‍යවලිනුත් අපිට පෙනී ගියා. එතකොට මෙතෙන්දී එක පුද්ගලයෙක් හේතු වුණාට ඒ වගේ මේ පුද්ගලයාව අපි ජනතාවක් වශයෙන් අයින් කරා වුණාට මේ සියලු සිදුවීම් තුළ ජන බොහෝ කෙනෙක් බොහෝ දෙනෙක් මේ මහේශාක්‍ය බව නැති කට්ටිය විශාල අකුසල සම්භාරයකුත් රැස් කරගෙන තියනවා නේද ස්වාමීන් වහන්සේ ඔව් මොකද අපිට දැන් මේ ප්‍රශ්නයක් එක පැත්තකින් විසඳන්නට බෑ අපි හිතමු බොහොම සාධාරණ නිර්වද්‍ය රජෙක් කියලා විතරක් රටකට යහපතක් වෙන්න ඒ රට වැසියාටත් එබඳු සාමකාමී පසුබිමක් විඳින්නට දරන්නට පුළුවන් කුසල ශක්තියක් ඒ අය සතුවත් තියෙන්න ඕන. එතකොට ඒ අයත් නිරන්තරයෙන් ද්වේෂයෙන්, වෛරයෙන්, කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පරිගැනීමෙන්, අන් අය තලා පෙළමින්, අනුන් යට කරගෙන කරන තමන් පවතින්නට මෙබඳු ආකල්ප වලින් නම් හැමදෙනාම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අයට සාමකාමී සුවපත් ජීවිත ගත කරන්න සුදුසු කර්ම වේගයක් නෙමෙයි මේ පසුබිම තුල මතුවේ. අර කුණු තියන තැනට කුණු එකතු වෙන්න වගේ ඒ වගේ තත්වයක් තුල එතකොට අපි දැන් ඉදිරියේදී ඒ පිළිබඳව කතා කරමු. ඒව හඳුන්වන්නේ ප්‍රයෝග විපත්තිය කියලා. ප්‍රයෝග විපත්‍යය කියන්නේ තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක තමන්ටත් අනුන්ටත් අන්තරාදායක විදිහට පරිහරණය කිරීම. එතකොට ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ගිලිහීම කියලා කියන්නේ. අධර්මචර්යාව කියලා කියන්නේ. එතකොට Taman කායික වශයෙන් අනිත් අයට හානි කිරීම අපට පේන දෙයක්. හැබැයි වාචසික වශයෙන් මානසික වශයෙන් Taman විනාශ වීම ඒ වගේම අන් අයගේ සිත් සතන් විනාශ කිරීම ඒ තුලත් බරපතල කර්ම ගොන්නක් තමයි රැස් කරගන්නේ අන් අයගේ ජීවිත විනාශ කිරීම එක විදිහක අකුසල කර්මයක් ඒ වගේම අන් අයගේ මනස දූෂ්‍ය කිරීම අන් අයගේ සිත් ප්‍රකෝප කිරීම දැන් අර බුදුරජාණන් වහන්සේ අපි පසුගිය සතියේ අර තරුණ දරුවෙක් ඇහුවේ අර තාලපුට සූත්‍රයේ දැක්වෙන කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ අන් අයගේ සිත් තුළ රාග ద్వේෂ මෝහ අවුලුවාලීමේ විපාකයේ හැටියට තමයි දුගතිගාමී වෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරේ අර රංගන ශිල්පියා. එතකොට දැන් රංගන ශිල්පියෙක් ඒ විදිහට රාග දේශ මොහ අවුලවලලා දුගතියේ උපදිනවා නම් එතකොට දැන දැනම අනිත් අය අවුස්සලා ඒ අයගේ ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය එහෙම මතු කරලා ප්‍රකෝප කරලා එහෙම කළාම ඒක බරපතල කාරණයක්. ඉතින් අපි දැන් මේ හැම එකදීම අපේ ඉලක්කය කුමක්ද පරමාර්ථය කුමක්ද කියන එක මත ඒව උස් පහත් වෙනවා උස් පහත් වෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කවුද දුටුගැමුණු රජුරවන්ට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා හැබැයි රජුගේ හැම විටම අපේක්ෂාව උනේ මනුෂ්‍ය ඝාතනයක් කිරීම නෙමෙයි මේ සම්බුද්ධ ශාසනයට වෙන විනාශය වළක්වා ගන්න එක ඒ සඳහා බලය තහවුරු කිරීම. ඉතින් ඒ නිසා රජුරෝ හැමතිස්සෙම උත්සාහවත් වුණා මනුෂ්‍ය ඝාතන අවම කරන්නේ. ඒ නිසා තමයි අන්තිමේදී මේක අපි දෙන්න අතර තියෙන ප්‍රශ්නයක් කියලා ද්වන්ද සටනකට ගියේ. නැත්තම් රජුරවන්ට ඕන නම් තිබුණා අර සේනාව ඉදිරියට දාලා යුද කරන්න. ඉතින් එහෙම වුණා නම් විශාල පිරිසක් ඝාතනය වෙනවා. ඉතින් ඒ ඝාතනය වළක්වන්නට තරම් පුළුවන් මේ පරමාර්ථය හරියට පැහැදිලිව හඳුනාගෙන ඒ මත හිටිය නිසා. ඉතින් අන්න ඒ වගේ ශාසනය රකින්න රට රකින්න මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න කියන අවංක පරමාර්ථයක් තුල ඒ පරමාර්ථය තුලම ගිලිහෙන්නේ නැතුව පිහිටා සිටින්නට පුළුවන් නම් ඒ ඇයට යම්කිසි අරගලයකින් හෝ එහෙම නැත්නම් විරෝධතාවයේ පෑමකින් හෝ යම්කිසි යහපතක් කරා ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙකුට වෙන්නේ ප්‍රත්‍යඥ ස්වභාවයත් එක්කලා මුලින් හොඳ අදහස් තිබුණත් ඊට පස්සේ ආකල්පයේ සිතුම් පැතුම් මේ පරමාර්ථයන් වෙනස් වෙලා ගිහිල්ලා කෝපය, ద్వේෂය, වෛරය, ආවේගය මතුවෙච්ච තැන එතන ඉඳලා අපි කරගන්නේ අකුසල්. දැන් අපි අර වංචක ධර්ම ගැන කතා කරනකොට කියනවානේ ගැරඬියෙක් විසින් ගෙම්බෙක් අල්ලා ගත්තාම අපිට මුලින්ම ඇති වෙන්නේ අනුකම්පාව. ඒ අර ගෙම්බා නිදහස් කරන්න ඕන කියලා. ඊට පස්සේ ගෙම්බා නිදහස් කරන්න ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ ගැරන්ඩියා ගැන කෝපයක්. ඇයි දැන් මෝ මේක අතාරින්නේ නැහැ. ඊට පස්සේ වැලි ගහනවා පොල් වලින් ගහනවා අන්තිමට ලාම්පු තෙල් වක් කරනවා පෙට්‍රල් වක් කරනවා එතකොට දැන් මේවා තුලින් අර සතාට බරපතල හානියක් එතකොට දැන් ගෙම්බා කෙරෙහි කරුණාවක් තියනවා වගේ පෙනෙනවා හැබැයි ඒ ගෙම්බා කෙරෙහි කරුණා පාදක කරගෙන අර ගැරන්ඩියාට හානියක් කරනවා එතකොට එක සතෙකුට කරුණාව අනිත් සතාට ද්වේෂය එහෙම වෙන්න බෑ කරුණාව නම් කරුණාව එතකොට ඇත්තට මේ ගෙම්බා කෙරෙහි කරුණාව වගේ අපට දැනෙන්නේ මොකද්ද? ගෙම්බාගේ පීඩාව අපි සංවේදීව භුක්ති විඳිනවා. ඒක කරුණාව නෙමෙයි. අනේකාගේ දුකේදී කම්පණයටපත් වෙනවයි කියන එක කරුණාව නෙමෙයි. අනේකාගේ දුක දැකලා දුකින් මුදවන්නට උපායශීලී වීමයි කරුණාව කියලා කියන්නේ. අනේකාගේ දුක දැකලා තමන් සතියෙන් තොරව ඒ අනේකාගේ දුක්ඛය තමන් භුක්ති විඳින්නට ගියොත් තමයි තමන් සැලෙන්නට ගන්නේ. ඒ සැලීම දරාගන්න බැරි වෙනකොට අපි දඟලනවා ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් කරන්නට. ඉතින් ඒවා ලෝකයේ තුල බොහෝ කොට ක්‍රියාත්මක වෙන්නේ කාරුණික අදහසින් නෙමෙයි. අර ගැරන්ඩියා බේරා ගන්නට යන පුද්ගලයාගේ තියෙන ඒ වංචක ධර්මයේ වගේම ද්වේෂමූලික මනෝභාවයන්ගෙන් තමයි ගොඩාක් දෙනා මේ බඳු අවස්ථාවල ක්‍රියාත්මක වෙන්නේ. Tamanta පිටින් බැලූ බැලමට රට රැක ගන්න, ජාතිය රැක ගන්න, මනුෂ්‍ය වර්ගය රැක ගන්න, ඒගොල්ලන්ට යහපත කරන්න වගේ තමනුත් හිතනවා. අන් අයටත් එහෙම පේනවා. නමුත් ඇතුළත පවතින්නේ ඒ කවර පරමාර්ථයද කියන එක තම තමන්ම උත්සාහ කරන්න ඕන විනිශ්චය කරගන්න. ඉතින් ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් නැති කෙනෙක් ඉතාම පහසුවෙන් වංචක ධර්ම වලට හසු වෙලා තමනුත් විනාශ වෙලා අන් අයගේ සිත් සම්පතනොත් විනාශ කිරීමේ පාප කර්මයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. එහෙමයි ස්වාමින් වහන්සේ ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලබා ගැනීමට මේ කුසලයම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු